සම්මා සම්බුද්ධස්ස සදාවත් පින්වතුනි දැන් ඔබට හරි සතුටු ඇති මොකද ඔබට පුළුවන් වුණා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ටික ටික හරි තේරුම් ගන්නට මේක ඔබේ ජීවිතයට ලැබිච්ච ලොකුම වාග්යය වාසනාව බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට කොයිතරම් සල්ලි භාගෙ තිබුණත් කොයිතරම් දීපල වස්තුව තිබුණත් එයාට ප්‍රඥාව නැත්තම් එයා දිලින්දෙක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙකුගේ දීපල වස්තුව සැප සම්පත් ඔක්කොම පිරිහිලා ගියා. එයාගේ ප්‍රඥාව පිරිහිලා නැත්නම් එයා පිරිච්ච නැති කෙනෙක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්යාගේ ධනය කියන්නේ ප්‍රඥාවට. මේ මනුස්ස ජීවිතේ වටිනාම දෙයක් මේ කල්පනා ශක්තිය. මේ කල්පනා ශක්තිය මනාකොට දිනු කරගන්න පුළුවන් වූ ධර්මයක් ලැබිච්ච වෙලාවේ ඔබ මේ ජීවිතයේ ගෙවි යන්න කලින් මේ ජීවිතය ඔත්පල වෙන්නට කලින් මේ ජීවිතය අවසන් වෙන්නට කලින් මේ ධර්මයේ තුලින් ඔබේ ප්‍රඥාව දිනු කරගත්තොත් ඒකේ ප්‍රතිලාභ ලැබෙන්නේ ඔබටමයි. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතයේ වාසනාවන්ත මොහොතක් මේ ධර්මය මේ භාවනාව ශ්‍රවණය කරමින් සිටින වෙලාව. ඒ නිසා මේ අවස්ථාව ඔබ පැහැර හරින්න නැතුව ලබා ගන්නට ඕන. ඉතින් ඔබ මේ වෙලාවේ සතුට වෙන්නට ඕනේ පැහැදිලිවම එක්තරා කාරණයක් මත. ඒ තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි වතාවට පහළ වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටුවා ගන්නට උපකාර වීම පිණිස දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව තමයි දැන් මේ විස්තර වශයෙන් ප්‍රායෝගිකව ජීවිතයට එකතු කර ගන්නට පුරුදු වෙන්නේ. පින්වතුනි ඔබට මතක ඇති මා මුලින්ම කිව්වා මේ සමති විදර්ශනා භාවනා දියුණු කිරීමේදී ලාමක අදහස් හිතේ තබා ගන්නට එපා කියලා. ඒක විශ්වාස සම්පන්න වීම, ඉගෙන ගන්න පුළුවන් වීම, ඊළඟට නිකම් මේ චූටි සනසිල්ලකට මේ වගේ දෙයක් නෙවෙයි ජීවිතාබෝධය ඉලක්ක කරගන්නට කියලා. මොකද හේතුව අපි කාටත් හැම තිස්සෙම මගහැරිලා යන්නේ කොන්නෝක. මේ ජීවිතාබෝධයේ පිණිස ඉලක්ක වෙච්ච ධර්මය තමයි අපේ ජීවිතයට හැබෑම සතුට හැබෑම සැනසෙල්ල හැබෑම සෞභාග්‍ය උදා කරලා දෙන්නේ මේ නිසා ඒක අපිට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා සතිපට්ඨාන සූත්‍ර දේශනාව මනාකොට ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය අවබෝධ නොකළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරවීම පිණිස මේ දෙවිමිනිස් ලෝකයාට උදව් උපකාර කිරීමයි. ඒ වෙනුවෙන්මයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කැප වුණේ. ඉතින් ඒ නිසාම අපට සිය පිටවා ගන්න කිව්වෙත් ඒ නිසාමයි. දැන් ඔබට මතක ඇති සතිපට්ඨාන සූත්‍රය අපි පටන් ගන්නකොට මුලින්ම විග්‍රහ කරද්දී අපි කියලා දුන්න මෙන්න මෙහෙම කාරණාවක්. සිහිය පිහිටුවා ගන්නට නම් ඔබේ ජීවිතයේ කරුණු දෙකක් අයින් කරන්න ඕනේ. ඒ අයින් කර යුතු කරුණු දෙක තමයි අවිජ්ජා දෝමනස්. අවිජ්ජා කියන්නේ මේ අනුංග දියවල වලට ආස කර කර ඉන්න එකයි. දොම්නස කියලා කිව්වේ මානසිකව දුක් විඳින එකයි. මෙන්න මේ දෙක අයින් කරන්න ඕනේ. ඊළඟට කරුණු තුනක් එකතු කරගන්නට ඕනේ. ඒ එකතු කරගන්න කරුණු තුන තමයි එකක් තමයි කෙලස් තවන වීරිය. අනිත් එක තමයි නුවණ. අනිත් එක තමයි සිහිය. ආතාපි සම්පජානෝ සතිමා මෙන්න මේ කරුණු තුන දිනු කර ගන්නට ඕන. අන්නේ තුලින් තමයි ඔබේ සිහිය මනාකොට දියුණු වෙන්නේ. ඔබට මතකද මා කිව්වා මේ සතිපට්ඨානයේ උගන්වන සතිය සම්මා සතියයි කියලා. ඔබට මතක ඇති දැන්. සාමාන්‍ය ජීවිතයේ තියෙන සතිය සම්මා සතිය නෙවෙයි කියලා කිව්ව ඔබට මතකද? ඒ සම්මා සතිය නොවන දේ තමයි අපිට හානි පිණිස පැවතුනේ. සම්මා සතිය නොවන දෙයක්. ඒ කියන්නේ මිත්‍යා සතියක්. අපේ ජීවිතවලට පුරුදු වුණේ මිත්‍යා දෘෂ්ටියක් නිසා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා. දුක ගැන ආර්ය සත්‍යයක් හරියට අපිට අවබෝධයක් නැතිකම. දුක හට ගැනීම ගැන ආර්ය සත්‍යයක් හරියට අපට අවබෝධයක් නැතිකම. දුකෙන් නිදහස් වීම ගැන අපිට අවබෝධයක් නැතිකම දුකෙන් නිදහස් වෙන්න වැඩපිළිවෙලක් තියෙනවා ඒක දන්නේ නැහැ. ආන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ නිසා තමයි මිත්‍යා සතිය පවතින්නේ. සම්මා සතිය එහෙම නෙමෙයි සම්මා දිට්ඨියෙන් යුක්තයි. අවබෝධ ඥානයෙන් යුක්තයි. ඔබට මතක ඇති මාතව ප්‍රකාශ කළා මේ සතිපට්ඨානයේදී සම්පූර්ණයෙන්ම මේ භාවනාව සමත විදර්ශනා වශයෙන් වැඩෙන මේ භාවනාව ඉලක්ක කරලා තිබෙන්නේ ජීවිත අවබෝධයටයි ආර්ය සත්‍ය අවබෝධයටයි කියලා. ඒක අපිට පැහැදිලිව ඔප්පු වෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ මනාකොට ඉගෙන ගනිද්දී. අපට පැහැදිලිව පේනවා මේ භාවනා ක්‍රම එකින් එක දැන් අපි ගමු බොහොම සරල භාවනාවකින් අපි පටන් ගත්තේ. මොකද හුදකලා වෙලා අපි සංසුන්ව වාඩි වෙලා කොණ්ඩ කෙලින් කරගෙන අපි සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙලනවා. අති මෙහෙම තමයි පුරුදුනේ අපි. එහෙම පුරුදු වෙච්ච අපි දැන් ඊට පස්සේ ටික ටික ඒ ආනාපාන සතිය තුල සමාධිය ඇති කරගන්න හැටි ඉගෙන ගත්තා. ඊට පස්සේ හොඳට සීනුවණින් දෛනික ජීවිතයේ කටයුතු කරගෙන යන හැටි ඉගෙන ගත්තා. ඊළඟට හොඳ සීකල්පනාවෙන් ඉරියව් පවත්වන හැටි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා මල්ලක් ලේලා ධාන්‍ය වර්ග වෙන් කර කර බලනවා වගේ මේ අසුබ කොටස් වෙන් කර කර බලන හැටි. ඊළඟට අපි ඉගෙන ගත්තා ගව දෙනක් මරලා මස් කුට්ටි වෙනම තබාගෙන විකුණන මිනිසෙක් ආකාරයට මේ දහ සතර මා ධාතු ඒ ඒ කොටස් වලට බෙදලා ඒ වෙන ආකාරය බලන හැටි. ඊළඟට අපි ඉගෙන ගත්තා මරණයටපත් වෙච්ච ශරීරයක් අවස්ථා 9ක් තුලදී අමු සුහුණක පස්වි යනතුරු වෙනස් වීම. මේ කියන්නේ අපි ටිකෙන් ටික දැන් ජීවිතේ ගැඹුරු කොටස් ඉගෙන ගන්නවා. ඊළඟට අපි ඉගෙන ගත්තා වේදනානුපස්සන, විඳීම ගැන. ඊළඟට අපි ඉගෙන ගත්තා චිත්තානුපස්සන. ඊළඟට අපි ඉගෙන ගත්ත පංච නීවරණ. ඊළඟට අපි ඉගෙන ගත්ත පංච උපාදානස්කන්ධ. ඊළඟට අපි ඉගෙන ගත්ත ආයතන භාවනා. දැන් බලන්න කෙමෙන් කෙමෙන් කෙමෙන් දැන් ඔබ ගැඹුරු ධර්මයන් තුලට ප්‍රවේශ වෙච්ච ලක්ෂණ. දැන් මේකෙන් අපිට පේනවා මේ ධර්මයේ පැහැදිලිවම ජීවිතේ තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරන්නට පුළුවන්, දියුණු කරන්නට පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් එකක්. ඔබ මතක තියාගන්න ඕනේ මෙන්න මෙහෙම. මේ අවබෝධයට අදාළ ධර්මයේ මනාකොට හසුරවන්ට ඔබ දක්ෂ වුණොත් ඔබ අවබෝධය කරා යනවා. මේ නිසා පින්වතුනි මම ඔබට තව කාරණයක් මතක් කරන්න කැමතියි. ඔබ විශ්වාස කරන්න එපා ඔබේ හිත විතරක්. මොකද හේතුව ඔය විශ්වාස කරන හිතේ තමයි කෙලෙස් හටගන්නේ. ඔය විශ්වාස කරන හිත තමයි ඔබ නොමග යන්නේ. ඔය විශ්වාස කරපු හිත තමයි ඔබ භවයෙන් භවයට යන්න සකස් කරලා දුන්නේ. ඒ විශ්වාස කරපු හිත තමයි ඔබව අන්ධයෙක් කළේ. ඒ නිසා ඔබ විශ්වාස කළ යුත්තේ ওই හිත නෙවෙයි. ඒ වංචනික හිත හැමදෑමත් ඔබ රවටාවි. බුදුරජාණන් වහන්සේ වදාළේ පන්දනං සපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් මේ හිත වහා සැලෙනවා සපලයි රැකීමට දුෂ්කරයි වරදින් වළක්වන්නට දුෂ්කරයි ඒ බඳු සිතක් විශ්වාස කරන් ගන්න එපා. විශ්වාස කරන්න තියෙන එකම දෙයයි ඒ තමයි ධර්මය. ධර්මයේ විශ්වාස කරලා ධර්මයේ තුල ඔබ ගමන් කරන්න ධර්මයේ විසින් ඔබ උසුපත් කරાવી. ධර්මයේ විසින් ඔබව ආරක්ෂා කරાવી. ධර්මයේ විසින් ඔබව රැක බලා ගනීවි. ධර්මයේ විසින් ඔබව මේ දුකින් ඈතර කරાવી. ධර්මයේ විසින් ඔබව අමරණීය කරાવી. මේ සෑම දෙයක්ම ධර්මයට කරන්න පුළුවනි. ඒ නිසා මේ ධර්මයේ ඉලක්ක වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයටයි. බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකේ තියෙනවා දැන් සත්බුද්ධංග කියලා කොටසක්. බුද්ධංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ අංග. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීමට උපකාර වන උපකාර වන අංග හතක් තිබෙනවා. ඒ හත තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. දැන් මේ ඔක්කොම වැඩෙන්නේ ඔබ තුල අර සතිපට්ඨානෙ වැඩිම තුල. සතිපට්ඨානෙ වැඩිව නැත්නම් ඔබ මේ බොජ්ජංග ධර්ම ඔබ තුල වැඩෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න පින්වතුනි ඔබට බොජ්ජංග ධර්ම අදිෂ්ඨාන කළ මට සති සම්බොජ්ජංගේ පහළ වේවා කියලා වඩන්න පුළුවන් එකක් නෙමෙයි. මට ධම්මවිචේ සම්බොජ්ජංගේ පහළ වේවා කියලා වඩන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ විදිහට ප්‍රාර්ථනා කළා යමක් ලබා ගන්න පුළුවන් නම් අපිට බුදුරජාණන් වහන්සේලා ඕනේ නෑනේ. අපිට එනම් සද්ධර්ම ශ්‍රවණය කරන්න තෝන්නේ නෑනේ. එනම් මහරහතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනම් පාවදාළ වෙලාවේ ධර්ම සංගායනා කළ මෙච්චර පරිස්සම් කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙන්න ඕනේ නෑනේ. මහරහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේලට වෙන් කළ දුන්නා. රහතන් වහන්සේලා බාරගත්ත ධර්මයේ කොටස්. දීඝනිකාය ආනන්ද මහරහතන් වහන්සේ බාරගත්තා. මජ්ක්‍ධිම නිකාය තවත් රහතන් වහන්සේලා බාරගත්තා. සංයුත නිකාය මහා කස්සප මහරහතන් වහන්සේ බාරගත්තා. ඊළඟට අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ බාරගත්තා. මේ බාරගත්තේ මේ ධර්මයේ ඉගෙන ගන්නට අවශ්‍ය නිසා. ධර්මයෙන් බැහැර වෙච්ච ප්‍රායෝගික දෙයක් නැහැ. අත්දැකීමක් නැහැ. ඒ නිසා යමක් ඔබ අවබෝධ කරනවාද ඒක තමයි ධර්මයේ තියෙන්නේ. යමක් ධර්මයේ තියෙනවාද ඒක තමයි ඔබ අවබෝධ කරන්නේ. ඒ නිසා අවබෝධයයි ධර්මයයි එකයි. ඒක දෙකක් නෙවෙයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨාන ධර්මයන් මනාකොට ප්‍රගුණ කරගෙන යද්දී එයාට අවබෝධ වෙන්නේ සත්‍බුද්ධංග ධර්මයන්මයි. ඉතින් මේ සත්‍බුද්ධංග ධර්ම දැන් අපි ඔබට ඊළඟ පාඩමේදී මනාකොට කියා දෙනවා එකිනෙක විස්තර ඇති ඔබ හොඳට තේරුම් අරගෙන සතර සතිපට්ඨානය වඩන්නට ඕනේ ඔබ අන්නේ සප්තබුද්ධංග දිනු කර ගැනීම ඉලක්කයෙන් එතකොට මොකද ඉන්නේ ඔබ තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උවමන අංග වර්ධනය වෙනවා අන්න එතකොට ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුල මැද අග හරීම පැහැදිලි අර්ථ සහිතයි. පැහැදිලි වචනවල යුක්තයි. අවුල් වියවුල් නැහැ, ප්‍රහේලිකා නැහැ. කිසිම පටලැවිල්ලක් නැහැ. ඉතින් ඒ නිසා මේ පැහැදිලි ධර්මය ඔබට අවබෝධ කරගෙන ඒ සප්තබුද්ධංග ධර්මයන් දිනු කරගැනීමේ හැකියාව ඔබ තුල වර්ධනය වේවා කියලා අපි ආශිර්වාද කරනවා.